බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතය තුලිනුත් අපිටත් එහෙම දෙයක් කරන්න බැරි විත්තිය අපේ ජීවිතය තුලිනුත් නැත්තම් අපේ ජීවිතේවත් එහෙම දෙයක් සිද්ධ කරගන්න අපොහසත් වෙන විත්තිය අපි දැක ගන්නට පටන් ගනීවි. ඇත්තටම මේක ඇතුලේ සිද්ධ වෙන කාරණේ දිහා අපක්ෂපාතීව නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත්. එහෙම වුණොත් එහෙම අපිට තේරෙවි අර කට්ටිය කියනවා වගේ හඳුරන්නේ භාවනා කර කර ඉන්නකොට හුස්ම වාර 4ක් 5ක් නම් දැනෙනවා ඊට පස්සේ හිත දුවනවා මේකෙදි අපිට මතක තියෙන එක තමයි හිත දුවන එක හැබැයි හුස්ම වාර 4ක් 5ක් දැනගන්න තරමට ඉවසීමක් තියෙන විදිහ අපිට අමතකයි හුස්ම වාර 4ක් 5ක් දැනගෙන ඒ ඒ හුස්ම වාර 4 5ට යන ඒ කාලය තුලදී ඒ කියන අරමුණේ ඉන්න අර බාහිර තියෙන දේවල් දැක දැක එව්වා බල බල එව්වට යට වෙන්නේ නැතුව ඉන්න තරමේ හිතේ තැම්පත්කමක් ඒ දේවල් දැක දැක අතහරින්න පුළුවන් තරමේ විපස්සනාව Tamanට තියෙනවා කියන එක අපි දැක ගන්න අපොහසත් මතකයට එන්නේ මොකද්ද ආපහු අර හිත දුවනවා කියන එක විතරක් වෙන්නේ. ඉතින් අපේ මේ වගේ ආකල්පත් එක්ක සාමාන්‍ය ලෝකයට ආවම සාමාන්‍ය ලෝකයේ අපි අර අනිත් පැත්ත දිහා පවා බලන විදිහ බලන කෝණයයි මේ භාවනාවේදී අපිට එළියට අරගෙන ඇදලා පෙන්නන. ඒකයි ගොඩක් වෙලාවට මේ සතිපට්ඨානයට කට්ටිය ඇත්තට මනාප නැත්තේ. මොකද මේක හිතයි ඇත්තට කිව්වොත්. මේක එළියට එන්නේ ගොඩක් වෙලාවට අපේ වැරද්ද මුල් කාලේ. පස්සේදී ඔක වෙනස් වෙනවා ඒක වෙනම කතාවක්. හැබැයි මුලදී නම් ඔපේ අපේ වැරද්දක්ම තමයි එළියට එන්න පටන් ගන්න. තන්නේ කරම ඒ වගේම දේවල්. ඉතින් කොහොම හෝ අපි ඉගෙන ගත්තා නම් අපේ තියෙන ඉවසීමේ මට්ටම කොච්චරද දරා ගැනීමේ ප්‍රමාණයන් කොච්චරද කියලා අර තියෙන සද්දයක් එක්ක අමනාප නොවි මේකත් එක්ක ඉන්න අපි හිත හදාගනිමු. ඒ සද්දය ඒ ඇහෙන ශබ්දය හෝ සිතුවිල්ල සීර හැටියට ස්ථීර හැටියට ගන්නෙ නැතුව සැප හැටියට ගන්නෙ නැතුව ඒක විරාගයෙන් දැකලා ඒකට රාගයක් නැතුව දැකලා ආනාපාණයට වෙලා ඉන්න අපි ඉගෙන ගනිමු. ඒකට ඇලීමක් එක්ක දැකලා ආනාපානය බලන්ට වුණොත් වෙනතෙනි ටික වෙලාවකට පස්සේ අපි යයි ඒ සිතුවිල්ල ගැන හිතන්න. අපි යයි ඒ සද්දේ අහගෙන හැබැයි ඒක රස විඳින තැනකට ගිහිල්ලා නම් අහගෙන ඉන්නේ. ඒ සිතුවිල්ලට ගිහිල්ලා අපි ආයෙ හිතන්න පටන් ගන්නවා නම් ඔන්න අපේ සිහිය කඩනවා. එහෙම නැතුව ඒ සිතුවිල්ල යනකොට දන්නවනම් මේ සිතුවිල්ල යන විත්තිය සද්දය ඇහෙනකොට දන්නවනම් මම බොහොම අවධානයකින්ම මේ සද්දය අහගෙන ඉන්න විත්තිය ඒක සතිපට්ඨානයට වැටේ ඒක සිහියට වැටේ එයා එතකොට ඒක හැඟීම්වරතාවයකින් සැප හැටියට හරි මොකක් හරි අල්ලා ගැනීමේ ස්වභාවයකට අල්ලා ගැනීම ස්වરૂපයකට ඒක ග්‍රහණය කරගන්නේ නැති හින්දා. ඉතින් ඒ විදිහට කරන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඒ කෙනාට පුළුවන් කමක් තියෙනවා වෙනතුනේ. අජ්ජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ඒ තැනට එන්න. ඒ කියන්නේ ආභ්‍යන්තරිකව එයාට සිහිය තියාගෙන ඉන්න පුළුවන්. බාහිර දේවල් වලට හිත එච්චර නොයවා. බාහිර දේවල් තියෙන විදිහ දන්නව නැතුනේ. ඕනේ නම් එයාට ඒව නිෂ්ප්‍රභා කරන්නත් පුළුවන්. අයින් කරලා දාන්නත් පුළුවන්, අහක් කරලා දාන්නත් පුළුවන්. ඔය එක තැනකදී බුදුරජාණන් වහන්සේ මං හිතන්නේ එතකොට ගොඩාක් වයස කාලේ ආනන්දහාමුදුරුවෝ මං හිතන්නේ උපස්ථාන කරන වෙලාවකදී අහනවා බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඔබ වහන්සේගේ ශරීරය හරි පුස්තිමත් පිලිසෙනවා බබලනවා දැන් ඉතින් ටිකක් මට මතක නැහැ තිබ්බ වචන නම් දැන් ටිකක් අර වයස පාටයි දැන් මේ වගේ ගොඩක් වේදනාවක් තියෙන විදියක් මට තේරෙනවා ඔබ වහන්සේ කොහොමද ඔය කියන වේදනාව දරාගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගත කටු මුත්‍ර දෙනවා ආනන්ද අනිමිත් සමාධියට යම්කිසි වෙලාවක තථාගතයන් වහන්සේ පැමිණුණාද ආන් ඒ වෙලාවේදී ඔය කියන වේදනා පහියන්ති සම්මා වේදනා පහියන්ති කියලා කියන්නේ. එතකොට ඔය කියන අනිමිත්ත කියන තැනට ගිහිල්ලා හිත තැම්පත් කර ගන්නට අපි නිමිත්ත කියන එකත් ඉගෙන ගන්න ඉපයි. කියන්නේ ඔය කියන වේදනාව කියන එක මෙනෙහි නොකර ඉන්න බුදුරජාණන් වහන්සේ හිත පුරුදු කරලා ඒකයි ක්‍රමය. එතකොට ඒ වගේ දෙයකට යන්න තමයි එනොතනේ අපි මේ ඉගෙන ගන්නේ අර shabdයේ තියෙනකන් ඒ shabdයේ මෙනෙහි නොකර ඒක දැනගෙන ඒකට හවුල් නොවි ආනාපානය දකින්න. ඊළඟට අර සිතුවිල්ල යන එක දැක දැක ඒ සිතුවිල්ලට නොයා ආනාපානෙට ඉන්න. හැබැයි මේ කියන තැනට එන්න පෙර කවුරු හරි කෙනෙක්ට අර මූලිකවම සිත දුවනවා නම් තාමත් ඒ වෙලාවේ ගීත නැවතත් අරගෙන ශරීරයේ කොහෙට හරි ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳ කරන්නේ. ඒක හිත යන්නේකට සාදර වෙලා එයා මොකද කරන්න ඕන? ශාරීරිය Tamanට කොහේ හරි තේරෙන තැනකට අරන් එන්න ඕන. කොනිට්ටල එතනට ගෙනවත් කම. ඇතරම කියනවා නම් මම ඕක කරලා තියෙනවා. කන අදිනවා අපි. අපිට කියලා දෙනවා ඇත්තටම පෙළෙත් තියෙන සමහර දේශනාවන් වලදී කණෙන් ඇද ගන්න කියලා කියනවා නිින්ද යනවා නම් සමහර ආමුදුරු ඉන්න ගහ ගන්න චටාස් දාලා මේ මූණට මාක් කරලා තියෙනවා නැතුවත් නෙමෙයි ඉතින් මොනවා හරි කමන රිද කරගන්න හොඳ නෑ ඒක නෙමෙයි මේ කියන්නේ ශරීරයට ගන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් හදා ගන්න මේක අර භාවනාව ගැන කියලා දෙන කෙනෙක් හෝ කතා බහ කරන කෙනෙක් කිව්වොත් ඒ කියන විදිහටම කරනවා කියන එක මං හිතනවා එච්චර සුදුසු නැහැ කියලා. හැබැයි ඒ විදිහට පටන් ගත්තට කමක් නැහැ. Tamanට මාවීනික වෙච්ච විදිහකට මේක හදාගෙන යන්න ඉගෙන ගන්න. හිත දුවනවා නම් මගේ පැත්තෙන් මං ඊට කලින් පාවිච්චි කරපු ක්‍රමය තමයි සබ්දාහගෙන ඉන්න පටන් ගත්තා. මොකද හිත දුවනකොට දුවන්න පුළුවන් ගොඩක් තැන්වල ඒව පඹ ගාලක පැටලුණා වගේ. ඊට වඩා ওই කැලෑවින්නකොට ඔය කුරුල්ලෙක් කෑ ගහන සද්දයක් ඊට පස්සේ ගහ ගත්තක් කඩාගෙන වැටෙන සද්දයක් උලඟ හමාගෙන එන සද්දයක් ඒක තුල තියෙන වර්තමානයක් විතරයි. ඒවා අල්ල ගන්න තැනකුත් නැහැ තියා ගන්න විදිහකුත් නැහැ. එතකොට ඉගෙන ගත්තා එක මොහොතකදී එක ඉන්ද්‍රියක් භාවිතා කරගෙන චුට්ටක් ඉන්නේ කොහොමද කියලා. අන්න ඒක ලොකු මානසික නිදහසක් බවට පරිවර්තනය වුණා භාවනා ගමන තුලදී පුද්ගලිකව මට. ඉතින් අන්න ඒ වගේ යම් කිසි දෙයක් භාවිතා කරන්න පුළුවනි ඔයත්න්ටත් අර ධර්මයට බාධක තියෙනවා නම් කෙසේ හෝ නමුත් ආනාපානය කියන එක පේන්න පටන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට තේරෙන්න ඕන ඒ කෙනාගේ හිත මේ කියන ආනාපානයට ආවේ ඇත්තටම අර බාහිර තියෙන සද්දපද්ද පහු කරලා ශරීරයේ මතු පිට සමහරක් විට තේරිලා ශරීරයේ අභ්‍යන්තරයත් තේරිලා ඊට පස්සේ ආනපානෙට එන්න පුළුවන්. ඒ තේරිලා තියෙන මූලික කාරණා ඔක්කොටම වගේ හැම දෙයකටම වගේ එයා සාදර වෙන්න ඉගෙනගෙන තියෙනවා නම් ඒවා මතින් එහෙම නැත්නම් ඒවා මතින් සතිමත් වෙන්න ඉගෙනගෙන තියෙනවා නම් එයා ඇත්තටම සැබෑ දක්ෂයෙක් ප්‍රශ්නයක් නෑ මොකද එතකොට එයා සතිමත් වෙලා තියෙන්නේ සිහිය ඇති කරගෙන තියෙන්නේ ඒ බාධකයන් හන්දාමයි එතකොට මේ බාධක කියලා කියන්නේ ඇත්තටම ධර්මයේ තුල බාධකයක් නෙවෙයි. ජීවිතේ දිනන්ට භවනා ගමන දිනන්ට හේතු වෙච්ච කාරණා. අන්න එහෙම වුණාම ආනාපානය කරගෙන යනකොට Tamanට තේරෙයි සමහරක් විතර තේරෙන්න පුළුවන්. දැන් චෛතසික ආනාපානයකුත් තියෙනවා. නිකන් කායිකව සිද්ධ වෙන තව ආනාපානයකුත් තියෙනවා. සමහරක් විතර චෛතසිකව අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාණවාසය. නමුත් සැබෑ ලෝකයේ තුල සිද්ධ වෙලා තියෙන ආස්වාදය. අන්න එහෙම පොඩි වෙනසක් බාගදා තේරෙන්න පුළුවන්. සමහර විට සමහර විටක. මොකද හිත ඒ තරමටම හරි සූක්ෂමයි වගේම කපටි. හරි මායාකාරයි. ඉතින් ඔන්න ඔය කියන කාරණා පවා තුලනය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන කාරණා පවා සමසමව හදාගන්න නැත්නම් ඒ කියන කාරණා පවා එකකට ගොනු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙවි පින්නතුනේ හුස්මක් දකිට ඒ හුස්ම දකිනකොට අර බාහිර තියෙන ප්‍රශ්න වලින් ඇති වෙන කරදර වලට අපි දැන් මුලින්ම උත්තර දීලා තියෙනවා. ඒකින්ද ආය ඒව ගැන මහා ලොකුවට කලබල වෙන්න කාරණාවක් නැති වෙන්න පුළුවන්.